මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට එනිසා හැම දිනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ත කියලා මුලින්ම මතක් කරනවා. පින්වත්නි මම ගිය සතියේදී පින්වත්තුන්ට මතක් කළා උපාදාන සහිත අපේ මේ ජීවිතය අනුපාදා භව සඳහා පවතින ගමන් මාර්ගයේ ඒ සප්ත විසුද්ධි ධර්මයන් අනුක්‍රමයෙන් පවතින ආකාරය මම විස්තර කරලා දෙන බව ඒ අනුව සීල විසුද්ධිය අපි තුල ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව ගිය සතියේදී මම පැහැදිලි කළා ඒ වගේම අද දවසේදී චිත්ත විසුද්ධිය කියන්නේ කුමක්ද ඒ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම සඳහා අපි කුමක් කටයුතුද කියන කාරණාව අද දවසේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එක්කම විශේෂයෙන් මම මතක් කටයුතු කාරණාවක් තියෙනවා. අපි ඒ ඒ විසුද්ධි ධර්මයන් පූර්ණණය කිරීම සඳහා අවශ්‍යම කාරණාවල් වටපිටාවල් තේරුම් ගෙන තිබිය යුතුයි තේරුම් ගත යුතුයි එතක දුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් දවසක අහගෙන මේ දුක මේ දුක ඇති කරපු හේතු තණ්හාව මේ තණ්හාව නැති කළොත් නැති වුණොත් මේ සියලු දුක් නිරුද්ධ වෙනවා ඒ සඳහා මෙන්න මේ සීලයක පිහිටලා චිත්ත සමාධිය ඇති කරගෙන මෙන්න මේ ධර්මයන් නුවණින් මෙනෙහි කර යුතුයි කියලා ප්‍රතිපදාව වහා දැනගත්තාම එදා ඉඳලා අපි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව අකණ්ඩව පූර්ණය කරන්නට නැත්නම් සීලයක පිහිටලා සමත විදර්ශනා ධර්මයන් වඩන්නට උත්සාහවත් විය යුතුයි ඒ වඩනකොට අනුක්‍රමයෙන් සිල් පිරිසිදු වෙලා නීවරණ ධර්මයන් දුරලා චිත්ත පාරිශුද්ධිය ඇති වෙලා ඒ වගේම වර්තමාන නාම රූප ධර්මයන් පිරිසිදු දකින ditthi විසුද්ධිය ඇති වෙලා මේ වගේ එකින් එක එකින් එක අපිරිසිදු ධර්මයන් කෙලෙස් සහගත ධර්මයන් දුරු වෙවි දුරු වෙවි පාරිශුද්ධත්වයේ ඇතිවීම සඳහා අනුක්‍රමයෙන් සිද්ධ වෙන ධර්මතාවයක්. ඒ සඳහා එකින් එක එකින් එක අපි කටයුතු නැහැ. අපි සීලයක පිළිතුර සම්මත විදර්ශනා ධර්ම වඩනකොට සිල් පිරිසුදු වෙනකම ඒක අපිට හොඳ නිදසුනක් හැටියට හම්බුණා මම හිතන්නේ ගිය සතියේදී සීලය පිළිබඳව කතා කරනකොටත් සීලය කියන ධර්මතාවය පිරිසිදු වීම සඳහා අපේ කටයුත්තේ හිත පිරිසිදු වෙන ආකාරයට කටයුතු කිරීමයි කියන කාරණාව මතක් කළා. ඒ වගේම අද දවසේදී මතක් කරන නීවරණ ධර්මයන් දුරු කළා චිත්ත පාරිශුද්ධිය ඇති කරන ධර්මතාවයන් સિદ્ધ කරන්නටත් ඒ වගේම නාම රූප ධර්මයන් පිළිසින් දැකලා ධිට්ඨි විසුද්ධිය ඇති කිරීම සඳහා ඒ වගේම මේ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍යසෙවීම් අර්ථයෙන් පටිච්චසමුපාද ධර්මය අවබෝධ වීමෙන් කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන ආකාරයත් කියන අනුක්‍රමයෙන් නුවණ ටිකෙන් ටික ටිකෙන් ටික අපිට වැඩෙනවා අපි සීලයක පිළිපිටලා සමත විදර්ශනා ධර්ම වඩනකොට ඉතින් ඒ සඳහා මම දැන් සීල විසුද්ධිය ඇති කරන්න මෙහෙම කටයුතුයි චිත්ත විසුද්ධිය ඇති කරන්න මෙහෙම කටයුතුයි ධිට්ඨි විසුද්ධිය ඇති කරන්න මෙහෙම කටයුතුයි මේතන සම්පාදනයකට ගත යුතුයි කියලා අමුතියෙන් නොකලට සීලයක පිළිතර සම්මුති විදර්ශනා ධර්ම වැඩෙනකොට අනුක්‍රමයෙන් සීල විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා විසුද්ධි ධර්මයන් එකින් එක එකින් එක පූර්ණය වෙලා අනුපාදා පරිනිර්වාණය දක්වාම පවතින ආකාරයට ප්‍රතිපදාව ගොඩ නැගෙනවා. නමුත් මේ මේ ධර්මයන් විසුද්ධියටපත් වෙන්නේ මේ මේ ධර්මතාවයෙන් කියන කාරණාව අපි වෙනම දැනගෙන සිටිය යුතුයි. නමුත් අන්තිමට අපිට හොඳට බැලුවොත් උත්තරයක් එයි මේ සියලුම විසුද්ධි ධර්මයන් පූර්ණය කිරීම සඳහා එකින් එක එකින් එක පිළිලා ඊගාව ධර්මයන් පිරීම සඳහා උපකාර වෙන වැඩපිළිවෙලේ යථාර්ථ වශයෙන් තිබිලා තියෙන සීලයක පිටලා සමත විදර්ශනා වඩනවා කියන ධර්මතාවය. එතකොට ඒ ටික කරනකොට අනුපූර්ව මේ සත්‍යවිසුද්ධියෙන් පිරීමට යනවා කියන කාරණාව මම මෙතෙන්දී මතක් කරනවා. එතකොට අපි සීල විසුද්ධිය පුරන්න දන්නේ නැහැ, චිත්ත විසුද්ධිය දන්නේ නැහැ, ධිට්ඨි විසුද්ධිය දන්නේ නැහැ, කාංකා විතරණ විසුද්ධිය දන්නේ නැහැ, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කොහොමද දන්නේ නැහැ, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකක්ද අපිව දන්නේ නැහැ කියලා කෙසේද කෙසේද යන අදහස් විමතිය ඇති කරගත යුතු නැහැ සීලයක පිළිපදලා සම්පති දර්ශන වඩනකොට අනුපූර්ව පිරීමට යනවා නමුත් නමුත් ඒ තුල ප්‍රධාන ප්‍රධාන ලක්ෂණ ටිකක් පවතිනවා ඒ ඒ කාලවල යෝගාවචරයගේ මනසට හමු වෙන මනසට ගොනු වෙන ඉතින් මේක නිවැරදි ප්‍රතිපදාවක් තුළ ගමන් කරනකොට નિરાයාසයෙන් එකින් එකට තමන්ව ඊට සම්බන්ධ වෙමින් අනුප්‍රාප්ති ඉලකටපත් වෙනවා කියන කාරණාවත් මතක් කරනවා. එතකොටවත් අද දවසේදී අපි චිත්ත විසුද්ධිය පිළිබඳව අවශ්‍ය වටපිටාව කතා කරමු විශේෂයෙන්ම මතක් කළා චිත්ත විසුද්ධිය කියන්නේ මොකක්ද? ඒ සඳහා කටයුතු වැඩපිළිවෙල මොකක්ද කියන කාරණාවයි. ඇත්තටම චිත්ත විසුද්ධිය කියන්නේ සිතේ පිරිසිදුකම සිත අපිරිසිදු වෙලා තියෙන බොහෝ සෙයින් ආවරණීය ධර්මයන් නැත්තම් නීවරණ ධර්මයන් ඒකට කියනවා අපි පංච නීවරණ ධර්ම කියලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්මයන් දුරු කළා චිත්ත විසුද්ධිය චිත්ත පාරිශුද්ධිය ඇති කරන වැඩපිළිවෙලට ඇති කරන ධර්මතාවයට කියන චිත්ත විසුද්ධිය ඇති වෙනවා කියලා. ඒ චිත්ත විසුද්ධියට භූමිය හැටියට නැත්නම් චිත්ත විසුද්ධියටපත් උනා කියන එකට ප්‍රධානම ලක්ෂණය තමයි අෂ්ට සමාපatti කියන්නේ රූපාවචර ධානය හතරත් අරූපාවචර ධානය හතරටත්පත් වෙන අට සමාපත්තිය සමවදින අවස්ථාව අට සමාපත්තිය උපදවාගෙන වාසය කරනකොට ඒ තුල චිත්තවිසුද්ධියක් තියෙනවා. ඒ වගේම අට සමාපත්තිය නොලැබුවත් කාම භූමියේ ඉහළම සමාධිය වූ අර්පණා සමාධින්ට කියන්නේ අර්පණා කියලා කියන ධානය මට්ටමේ සමාධින්ට ආසන්න සමාධිය වූ උපචාර සමාධි මට්ටමත් චිත්තවිසුද්ධිය ඇති වෙන වටපිටාවක්. එසකොට මේ උපචාර අර්පණා කියන චිත්ත සමාධිය ඇති කරගන්නකොට ඒ චිත්ත සමාධිය ප්‍රධාන වශයෙන්ම හම්බ වෙනවා අපිට තදංග සහ විස්කම්බන කියන අවස්ථා දෙක තදංග කියලා කියන්නේ ඒ ඒ කමතහනක් මෙනෙහි කරනකොට ඒ ඒ අවස්ථාවට නීවරණ ධර්මයන් දුර වෙලා චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා අන්න ඒ අවස්ථාවටත් චිත්ත විසුද්ධියක් පවතිනවා. ඒ වගේම ධ්‍යාන ලබනකොට රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබනකොට ඒ ධ්‍යාන ලබන අවස්ථාවේදී ධ්‍යාන වටපිටාවේදීත් මේ නීවරණ ධර්මයන් දුරු වෙලා චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා ඒකට කියනවා විස්කම්බන වශයෙන් ඒ කියන්නේ කාලයකට නීවරණ ධර්ම එන්නේ නැති විදිහට විස්කම්බන වශයෙන් කියලා කාම භූමියේ ඉහළම සමාධි මට්ටම වූ උපචාර මට්ටමේදී තදංග වශයෙන්ොත් ඒ වගේම ධ්‍යාන ධ්‍යානයෙන්ද සමවදින අවස්ථාවේදී විස්කම්බන මට්ටමේදීත් මේ චිත්ත විසුද්ධිය ඇති වෙනවා කියන කාරණාව මතක් කරන්නට ඕනේ. සීලයක පිහිටලා ඒ සීලය රැකීම පිණිස යම්කිසි කෙනෙක් චේතනා වශයෙන් නිතරම අලෝභ අධ්‍යස අමෝහ කියන කුසල ධර්මයක හිත මෙහෙවනවා නම් චෛතසික ධර්ම වූ සිතේ ඇතිවෙන ගති අලෝභ අධ්‍යස අමෝහ කියන කුසල ධර්ම මට්ටමක ඇති කිරීමට නිතරම උත්සාහවත් වෙනවා නම් ඒ වගේම ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්නවා නම් අවිතීක්කම සීලය සම්පූර්ණ වෙනවා වගේම අනුක්‍රමයෙන් නීවරණ ධර්ම දුරු වෙලා චිත්ත සමාධියත් ඇති වෙන බව මතක් කට යුතුයි. ඒකයි සමාධි සංවත්තනික සීලය කියලා මතක් කළේ සීලයම චිත්ත සමාධිය පිණිස පවතින මේ ශාසනයේ වැඩපිළිවෙලක් තියෙන්නේ. එතනදී නමුත් අපිට ඒ චිත්ත සමාධිය ඇතිවීම පිණිස වෙනම කමතහන් හුරු පුරුදු කරන්නත් ඕනේ හුරු පුරුදු කරන්නත් පුළුවන්. ඒ සඳහා ක්‍රම රාශියක්ම තියෙනවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම නීවරණ ධර්මයන් දුරු කරලා මේ චිත්ත සමාධිය ඇති කරන වැඩපිළිවෙල සඳහා චිත්ත සමාධිය ඇති කරන කමඨහම් ප්‍රධාන වශයෙන් 40ක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ 40ෙන්ම කෙරෙන්නේ ආවරණීය ධර්මයන් දුරු කළා උපචාර අර්පණා මට්ටමේ ඒ චිත්ත සමාධියක් ඇති කරගන්න වටපිටාව තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒඳ අපි ඒ දන්නවා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මතක් කළා තියෙන්නේ මේ නීවරණ ධර්මයන් දුරු කළා. චිත්ත සමාධිය ඇති කර ගන්නකොට අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභිජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ හැම තැනකම අරණ්‍යයකට ගෙහෙල්ලා ඒ වගේම රුක්ක මුලගතව ශුන්‍යාකාරගතව ගහක් මුලකට ගිහිල්ලා හිස් දෙයකට ගිහිල්ලා කියලා මතක් කරනවා. ඒකෙන් පින්වතුනි මතක් කරන්නේ හැම කෙනෙක්ම නීවරණ ධර්මයෙන් දුරු කළා චිත්ත විසුද්ධියක් ඇති කර ගැනීම පිණිස චිත්ත පාරිශුද්ධ භාවයක් ඇති කර ගැනීම පිණිස කැලයකටම යා යුතුයි ගහක් මුලකට යා යුතුයි හිස් ගියකටම යා යුතුයි කියන කාරණාව නෙමෙයි මේ තුලින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ බොහෝ සෙයින් කාය විවේකය බොහෝ පිරිස් අඩු සද්ද අඩු ගෝස අඩු අප්ප සද්දෝ අප්ප නිග්ගෝසෝ එතකොට විජන වාතානි මහා ජනයාගේ ඇඟේ වැදිලා එන වාතයක් නැති සද්ද අඩු ගෝසා අඩු පරිසරයක් වෙනවා නම් ඒක මේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න බොහෝම හොඳ වටපිටාවක් පහසුයි කියන කාරණාව එකෙන් සඳහන් වෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන් ආකාරයකට ශබ්ද අඩු, ගෝස අඩු නිහඬ පරිසරයක් අපි තෝරගන්නට ඕනේ. තෝරගෙන අපිට බොහෝ වෙලාවක් චිත්ත සමාධිය පිණිස හුරු පුරුදු කරන්න පුළුවන් කමතහනක් අපි තෝරගන්නට ඕනේ. ඒකෙදි පින්වතුනි අපිට මම කලිනුත් මතක් කරලා තියෙනවා මේ ශාසනයේ චරිත පෙන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත මේ වගේ චරිත තියෙනවා. ඒ ඕනම චරිතයක් තියෙන චරිතයකට ගැළපෙන ප්‍රධාන කමඨහනක් තියෙනවා බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී කියන මෙන්න මේ සතර කමඨහන්. ඒ සතර කමඨහන් නිතරම Tamanට ඕනෑම ඉරියව්වකදී භාවිතා කිරීම සඳහා තමන් සන්තකේ තබා ගන්නට ඕනේ තබාගත යුතුයි. ඊට අමතරව තමන් සබ්බත්තික භවනා කියලා සියලුම අර්ථ සම්පාදනය සඳහා තමන්ට උපකාර වන තමන් විසින් බුද්ධංග ධර්මයන් ඉපදීම පිණිස පවතින සමාධිය ඇති කර ගැනීමට උපකාර වෙන විදිහේ පෞද්ගලිකව නිතරම ආසේවනය කරන හුරු පුරුදු කමඨහනක් හදා ගන්නට ඕනේ චරිත වශයෙන්. අපි උදාහරණයක් වශයෙන් මතක් කළොත් කෙනෙකුට පුළුවන් තමන් එක තැනක ඉඳගෙන ඉන්නකොට හොඳට ආනාපාන සති භාවනාව හුරු පුරුදු කරන්න. මේ තථාගතයන් වහන්සේ දේශනා කළ කමඨං 40 අතරින් කමඨහන් 39ක්ම එක පැත්තක ආනාපාන සති කමඨහන තනියම තව එක පැත්තක. ඒ මොකද කුමක් නිසාද? අනිත් හැම කමඨහනක්ම නීවරණ ධර්ම දුරුකරනද කුසල සහගත තව මානසික ආහාරයක බලයකින් තමයි සිද්ධ කරන්නේ. හරියට වේගෙන් යන ඔරුවක් ක්‍රීටේ බලයකින් නවත්තනවා වගේ විතර්ක බලයකින් විතර්ක සංසිඳවන්නට අකුසල සහගත දේහනිසිත කාමයේ අනුව ගියා වූ විතර්ක සංසිඳවීම සඳහා කුසල සහගත විතර්ක උපදවන ක්‍රමයක් තමයි අනිත් කමඨහන් 39 එකම තියෙන්නේ. හැබැයි ආනාපාන සති කමඨහනේ ස්වභාවය තමයි ආරම්භයේ පටන් සියලුම විතර්ක සංසිඳවමින් ඒ අකුසල විතර්කයන් දුරු කරන්න කුසල විතර්කයන් අරගෙන අනුක්‍රමයෙන් චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න කටයුතු කරනවා නෙමෙයි සියලුම විතර්ක සංසිඳුන ආකාරයට තමයි මේ ආනාපාන සති කමඨහන පෙන්වලා තියෙන්නේ. ඉතින්දී ආනාපාන සති කමඨහන බොහොම සියුම් ඒ වගේම ඊ타ත්ම වේගවත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාහම් භික්කවේ මුට්ටා සතිස අසම්පජානස ආනාපාන සති භාවනව වදාමි. මහණෙනි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සති භාවනාව නොකියමි කියලා. හොඳට සිහිය තියෙන්නට ඕනේ. හොඳට අවදි බව තියෙන්නට ඕනේ. ඒ වගේම ඊතා තියුණු මට්ටමේ අරමුණක හිත පවත්වන්න පුළුවන් නුවණ තියෙන්නට ඕනේ. අන්න ඒ වගේ ඊතා තීක්ෂණ චරිත ගතියක් තියෙන කෙනෙකුට මේ ආනාපාන සති භාවනාව බොහොම පහසුයි. ඒ වගේම ආනාපාන සති භාවනාවෙන් හරි ඉක්මනටම විතර්ක සංසිඳ වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා මහණෙනි යම්සේ කුඩා වැස්සක් වැස්සක් වැස්ස වහප් වැහැපු ගමම්ම දූවිලි අතුරුදහන් වෙනවා වගේ මේ ආනාපාන සති භාවනාවෙන් වහා විතර්ක සංසිඳවනවා විතර්ක කියලා කියන්නේ අපි එක තැනක ඉන්නකොට හිතේ හිතේ කතා කරන ගතිය තියෙනවානේ අන්නේ ගතිය. ඉතින් යම් කිසි කෙනෙකුට ගහක් මුලකට හෝ හිස්කේකට හෝ කැලේකට ගිහිල්ලා උතුම් කායන් පනිදාය කය ක්‍රිජුව පිහිටුවාගෙන පරිමුඛම් සතින් උපට්ඨපෙත්තා සිහිය අභිමුඛ කොට තබාගෙන නාසය ළඟ හෝ මුඛ නිමිත්ත ගාව සිහිය තබාගෙන හොඳට සිහියෙන්ම අස්වාසයේ සිහියෙන්ම ප්‍රස්වාසය අනුව හිත මෙහෙවන්න පුළුවන්. සිහිය සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. සිහියෙන්ම අස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා මේ විදිහට සිහියෙන්ම අස්වාස ප්‍රස්වාස කරනවා හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ අස්වාසයේ අනුව හිතට යන්ට නොදී ප්‍රස්වාසය අනුව හිතට යන්ට නොදී මුඛ නිමිත්ත හෝ නාසයේ ළඟ හිත තබා ගන්න ඕනේ. හිත තියෙන්නේ තොල් දෙක ළඟ හෝ නාසයේ ළඟමයි තොල් දෙක හෝ නාසයේ ගාව දැනුම් ඇතුව ඉඳගෙන අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා. එතකොට අස්වාසය තමන්ට වැටෙහිමයි ප්‍රස්වාසය තමන්ට වැටෙහිමයි වෙන්නේ. ඒ වගේම තුල් දෙක හෝ නාසය ළඟ හිත තියාගත්තාම ඒ නාසය ළඟ හිත තියාගන්න එකත් තමන්ට වැටෙනවා. ඒ විදිහට සිහියෙන්ම අස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා චිත්තම් පග්ගන්හාදී පතහති හිත දැඩි කරගන්නවා ඔන්න වීරිය සංවරය ඇති කරගන්නවා වගේ. හිත දැඩි කරගන්නවා හිත කොහාටවත් යන්න දෙන්නේ මම මේ සති නිමිත්ත දැනුම් තියාගෙන අස්වාස ප්‍රස්වාසයට නුවණින්ම පජානන්ති. අස්වාස ප්‍රස්වාසයට නුවණින්ම කටයුතු කරනවා. අස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතවම ඉන්නවා. වෙන දැනුමකට හිතට දුවන්න දෙන්නේ නැහැ කියලා හොඳ උගුම්නාවෙන් ඉන්නවා. එහෙම හිතියට ඔන්න ටිකකින් හිත ආපහු අහකට යනවා. ආයෙත් මතක් කළා සති නිමිත්තට සති නිමිත්ත කිව්වේ නාසිකාග්ගේ හෝ තොල් දෙක ගාව හිත තබා ගන්නවා හිත තබාගෙන වෙනතකට වඩා හිත දැඩි කරගන්නවා දැන් නම් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හුදුවට සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා ඒ විදිහට එහෙම කරත් ටිකකින් හිත ආපහු අහකට යනවා හිත අහකට ගියත් පින්වතුනි මේ වෙලාවේදී වෙන කිසිම දෙයක් මෙනෙහි කරන්නවත් වෙන උපායක් කරන්නෙත් නැහැ. මෙතන තියෙන ප්‍රධාන උපාය තමයි මතක් කළා පව් සති නිමිත්තට එනවා සති නිමිත්තට ඇවිල්ලා ආස්වාස ප්‍රස්වාසයන්ට හොඳට නුවණ යොමු කරන එක. ඒ වගේ නැවතත් හිත අහකට ගියොත් හොඳට සිහියෙන්ම හිත තබාගෙන හොඳට හිතින්ම සිහි කරනවා ආස්වාසයේ නුවණින්ම සිහි කරන ප්‍රස්වාසය. මේ විදිහට හිත අහකට යනවා ආපහු ගන්නවා ආපහු අහකට යනවා ආපහු ගන්නවා මේ විදිහට හිත වෙන කොහාටවත් යන්න නොදී තමන් තුලම එකඟ වෙන්න තමන් තුලම හිත දුවන් නැතුව නතර වෙලා ඉන්න විදිහට තමන් නැවත නැවත නැවත නැවත ප්‍රයෝග කරන උත්සාහවත් වෙනවා තමන්ට දැන් තැනකුත් තියෙනවා හිත එක්තෙන් කරන්ද හිත තැම්පත් කරන්ද හිත නතර කරන්ට තැනක් තියෙනවා මොකද්ද මේ නාසිකක් ගේවා මුඛ නිමිත්තේ තොල් දෙක හෝ නාසය ගාව හිත තියාගෙන මේ විදිහට 100ම් ආස්වාස ප්‍රස්වාස කරනකොට තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත බැඳී පවතින ගතිය ටිකෙන් ටික ටිකෙන් ටික Tamanට දවසින් දවස ටිකෙන් ටික වැඩි වෙන බව තේරෙනවා ඒ විදිහට හිත දවසින් දවස ඒ සති නිමිත්ත තුල පවතින බව වැඩි වෙනවා කියලා කියන්නේ විසිරුණුකම හිත ඇතුලේ නොයෙක් නොයෙක් නොයෙක් දේවල් සිහි කරනකම ටික ටික ටික ටික අඩු වේගෙන එනවා කියන එකයි. ඒ විදිහට ටිකක් ඔන්න හොඳට උත්සාහවත් වෙලා තොල් දෙක ගාව නාසය ගාව හිත තියාගෙනම නැගිටිනවා. නැගිටලා ඒ සති නිමිත්ත හිත තියාගන්නම සිහියෙන්ම තව කොමන හෝ වැඩ කටයුත්තක් කරනවා. ඒ කරනකොට තමන්ට තමන්ගේ හිත බාහිර අරමුණේ විසිරිලා අලුතෙන් නීවරණ ධර්මයන් ඇති වෙයි නම් එහෙම ඇති වෙන්න නොදී බාහිරට හිත විසිරෙන්න නොදී තමන් තුල හිත රැකගෙන වැඩ කටයුතු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රිය කියන මේ කමඨාන් හතර ඕනම චරිතයක කෙනෙකුට පුළුවන් කියලා මතක් කළේ ඕනම චරිතයක කෙනෙකුට හිත ඇතුලෙන් බුදු ගුණ හෝ කය අසුබ ස්වභාවය හෝ මරණ ස්වභාවය සියලු සත්‍යයන් කෙරෙහි මෙත්සිත පතුරවන ආකාරයට සිත ඇතුළතින් හිමින් හිමින් හිමින් හිමින් මෙනෙහි කරමින් ඇතුළතින් හිත රැකගෙන පිටතට යන්න නොදී කෙලෙස් වශයෙන් පිටත ආරම්මණයන් ආරම්භය ඇතුළත කෙලෙස් එන්න නොදී ඇතුළතින් කෙලෙස් සහගතව පිටට යන්න නොදී පිටතින් කෙලෙස් සහගත අරමුණ ඇතුළට එන්න නොදෙන විදිහට නගරු උපමං චිත්ත මිදන් තපෙත්තා මේ හිත රක්ෂිත නගරයකට උපමා බඳු තබා ගන්නට කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ කියන්නේ නගරයක් ආරක්ෂා කරන කෙනා හොඳට දන්න හඳුනන අය නගරයට ඇතුල් කරනවා නොදන්න නොහඳුනන අය දුරට ඇතුළට ගන්නෙ නැහැ. ඒ වගේ තමන් බාහිර වැඩ කටයුත්තක් කළත් අරමුණු වල පැටලිලා අරමුණු රැවටිලා නොඑක් විදිහේ කෙලස් අධ්‍යක්ීම් අලුතෙන් ඇති වෙන්නත් පුළුවන් අතුලත කෙලස් අධ්‍යක්ීම් සිහි කළා තමන්ව පිටතට කෙලස් වශයෙන් පැමිණෙන්නත් පුළුවන්කම දන්න නිසා ඇතුළත කෙලෙස් අවදි වෙලා බාහිරට හොයාගෙන යන එකත් බාහිර අරමුණු දැකලා කෙලෙස් සහගතව සිතේ අවදි වීමක් ඇති වෙනවා නම් ඒක නවත්තන්නත් ඕනේ කියන මෙන්න මේ අදහස ඇතුව මේක තමයි ඒකේ කෘත්‍යය මෙන්න මේ අදහසින් බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියන ධර්මතා හතරෙන් කුමන හෝ ධර්මතාවයක හිත තියාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න. උයන්ඩ, පිහන්ඩ, මිදුල් අමදින්ඩ, ගේ අමදින්ඩ, ඇඳුම් පළඳුම් හොදන්න, වාහනයක් පදවන්න මේ වගේ හැම වෙලාවකම ඔබ උත්සාහවත් වෙනවන. පින්වත්නි මේ හිත සමාධි කරගන්න එක ඒ තරම් අමාරු නෑ. ඒ නිසා එහෙම වැඩ කටයුතු කරනකොට ඔන්න ඒ විදිහට අර බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රී කියන කමඨහන් හතරෙන් එක කමඨහනක හිත පිහිටුවාගෙන නීවරණ ධර්මයන් කෙලස් ධර්මයන් උපදින්නත් නොදී ඇතිවෙන්නත් නොදී රැකගෙන කටයුතු කොට යුතුයි. මේ විදිහට කටයුතු කරනකොට ආපහු ඔබ ඉඳගෙන ආනාපාන සතිය ආදී කමඨහනක් වඩනවා නම් ඒක බොහෝම පහසුයි. හිත බාහිරයට විසිරලා දුවන්නත් නොදී හිත හැකිලෙන්නත් නොදී ඒ කමඨහනේ හොඳ අවදි බවකින් කටයුතු කරන්න ඔබට පහසුකම ලැබෙනවා. ඒ වගේම ඉඳගෙන ඉන්නකොට ආනාපාන සති කමඨහන ආදී කමඨහනක හොඳට අවදියකින් නුවණින් සහ සිහියෙන් මේ කමඨහන තුල හැසිරෙන්න පුළුවන් නම් වැඩ කටයුතු කරද්දී ඔබට කුසල ධර්මයක හිත පිහිටුවාගෙන ඇතුළතින් කෙලෙස් සහගත අවදිලා බාහිරට යන්නත් නොදී බාහිර කෙලෙස් සහගත අරමුණු ඇතුළත උපදින්නත් නොවන ආකාරයකට හොඳට සිහියෙන් නුවණින් හිත රැකගෙන කටයුතු කරන්න පුළුවන් එදිනෙදා ආයතන පරිහරණයේදී හිත රැකගෙන කටයුතු කරන එක බොජ්ජංග භාවනාවක නැත්තම් එක තැනක ඉඳගෙන ඉන්නකොට කටයුතු කරන්න ඔබට පහසුවක් ලැබේ. එක තැනක ඉඳගෙන ඉන්නකොට නුවණ ඇතුව හොඳ සිහිය ඇතුව කමඨහන පවත්තන එක ඔබට ජීවිතයේ ආයතන පරිහරණයේදී විසිරුණු මනසක් ඇති නොවන ආකාරයට චිත්ත ඒකග්ගතාවයක් ඇති නොවන ආකාරයකට කරගන්න පහසුයි. යම් වෙලාවක මෙන්න මේ විදිහට කටයුතු කරද්දී ඔබට નિરાයාසයෙන් නැවත නැවත නැවත නැවත හිත අරමුණක් අරමුණක් ගන්න රකින්න ඕනේ නැහැ. රකින්න නැතුව සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට තියෙනකොට හිත තබනකොට සිහිය තබනකොට නුවණ තබනකොට ඒ සිහි නුවණ ඒ අරමුණ පිළි අරගෙන සති නිමිත්ත දැනුම් සහගතව හොඳට ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාස ප්‍රස්වාසයේ තුල හොඳට පවතිනවා නම් බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතන පැත්තට හිත දුවන්නේ නැතිනම් හිත විසිරෙන්නේ නැතුව තමන් තුළම පවත්වන්න පුළුවන්කම තියෙන අන්න එපමණකින් දැනගන්න ඔබට උපචාර මට්ටමේ චිත්ත විසුද්ධියක් ඇති වෙලා තියෙනවා කියලා. තාම සති නිමිත් හිත තියාගත්ත අස්වාස ප්‍රස්වාසයේ අනුව හිත මෙහෙවන්න හැදුවට එහෙම මොන විදිහටවත් ඉන්න බෑ බාහිර දේවල් මේ කමඨහන අමතක කළා ආපහු බාහිරයට යනවා නම් ආපහු කුඹරකට හෝ කොටුවකට පැනපු ගොනෙකුට දඬුවම් කළා ආපහු අහකට ගන්නවා වගේ අර කාමයේ අනුවගේ සිතට ආපහු දඬුවම් කළා කමඨහන්ට ගත යුතුයි මේ විදිහට නැවත නැවත බාහිරයට යනවා නම් සති නිමිත්තේ හොඳට හිත තියනකොට පිහිටලා හිටින්නේ නැතිනම් ආස්වාස ප්‍රස්වාසය අනුව නුවණ යොමු කරනකොට සිහිය යොමු කරනකොට ඒ තුල තියෙනවා නමුත් බොහෝ සෙයින් තියන්නේ ආපහු බාහිරට යනවනම් තාම නුවණින් මෙනෙහි කරන දෙයක් දකින්න තරම් චිත්ත පාරිශුද්ධකමක් තාම ඇති වෙලා නැහැ මදි තාම. තාම චිත්ත පාරිශුද්ධිය සඳහා චිත්ත විසුද්ධිය සඳහා හික්මිය යුතුයි හික්මින කාලයයි කියලා දත යුතුයි. ඒකටත් තවදුරටත් කරන්න තියෙන්නේ Tamanට මේ විදිහෙම සමතකමටහනක් මෙනෙහි කරන්න ඕනේ. ඒකම අවශ්‍යම වග බලා ගත යුතු තව කාරණාවකුත් තියෙයි. මේ වගේම ආනාපාන සතිය වඩමින් එක තැනක ඉඳගෙන ඉන්නකොට චිත්ත සමාධිය ඇතිව කරගන්න කටයුතු කරනවා වගේම නොඑක් විදිහේ ආයතන පරිහරණයේදී ජීවත් වෙනකොට මානසිකාර මට්ටමකිනුත් නීවරණ ධර්මයන්ට යන්න නොදී ඒ කමටහනක හිත රැකගෙන කටයුතු කරන්නට ඕනේ මේ තුලින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දෙයක් තියෙනවා ඒ තමයි මොකක්ද කිමුතුනේ මේ පංච නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකින්න එක පංච නීවරණ ධර්මයන් දුරු කරන එක යම් යම්ම තැනක පංච නීවරණ ධර්මයන් ගෙන් එකක් හෝ Tamanගේ సంతානයේ ඒ පවතිනවා කියලා දැක්කොත් ඒක දුරු කර ගැනීම සඳහා කටයුතු කොට යුතුයි. අපි කියමු ඒකෙන් මම මතක් කළේ ඔබ ආනාපාන සති භාවනාව වඩනවා. ආපහු හිත අහකට ගියා. ආ ආපහු ගත්තා. ආපහු සමත නිමිත්තට ගන්නවා. අරගෙන සමත නිමිති හිත තියාගෙන නීවරණ ධර්මයන් ඇති නොවන විදිහට හොඳට සිහිය පවත්වන්න උත්සාහවත් වුණාට කාම සහගත සංඥා මානසිකාරයෙන් නැවත නැවතම එනවා. කමඨහනත් යටපත් කරගෙන පෙරලගෙන එනවනම් ඒ වගේ වෙලාවකදී ඔබ මොහොතකට ඒ ආනාපාන සති කමඨහන වඩන එක පොඩ්ඩක් නතර කළා දැන් කාමච්ඡන්ද නීවරණය බොහෝ සෙයින් වැඩි. ඒ කාමච්ඡන්ද නීවරණේ දුරු කිරීම සඳහා අසුභ සංඥාව මොහොතකට වැඩි යුතුයි. අපි අර මේගිය සූත්‍රයේදී ඒ කතා කරලා තියෙනවා මතක් කරලා තියෙනවා රාගය දුරු කිරීම පිණිස අසුබ සංඥාවත් ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රියත් විතර්ක සංසිඳුවීම පිණිස ආනාපාන සතියත් අස්මී බාණේ දුරු කිරීම පිණිස අංච සංඥාවත් වැඩි යුතුයි කියලා මෙන්න මේ කමඨහන් මහරිය මාරුට ගත යුතුයි. ඒ වගේ වෙලාවකදී අපි ඒ අරමුණු වල දක්ෂයෙක් වෙන්නට ඕනේ. නැවත නැවතත් කාමරාගාදී අරමුණු වලටම හිත බෙහෙවින් දුවනවා නම් ආනාපාන සතිය ආදී කුමන හෝ කුසල ධර්මයක හිත පිහිටුවා ගන්න හැදුවත් ඒක පිහිටන්නේ නැහැ හරියට දෙන කරා දිවෙන වසු පැටියෙක් වගේ හිත අර ආස්වාදේ දැනෙන කාම සහගත අරමුණ කරාම දිවෙනවා ඒ වෙලා වගේ වෙලාවකදී ඒ කාම සහගත සංඥා මානසිකාරයේ දුබලත්වය සඳහා අපි කටයුතු කොට යුතුයි. එහෙම කටයුතු කළා ඒ කෙලෙසි අඩු වුණාම ආපහු ආපහු අපි ආනාපාන සති කමටහනට එන්නට ඕනේ. ඒ වගේ වෙලාවකදී අපි කරන්නට ඕනේ අර දැඩිසේ කාමරාග ස්වභාවයේ ගෙනෙන අරමුණු වල තියෙන කාමරාග ස්වභාවය අඩු වෙන විදිහට නුවණින් මෙනෙහි කට යුතුයි. හොඳට ඉතින්දි මතක තබා ගත යුතු කාරණාවක් තියෙනවා පින්වතුනි. ඒ තමයි යම් වෙලාවකට අපිට ස්ත්‍රී රූපයක් වේවා පුරුෂ රූපයක් වේවා අරමුණු කරගෙන රාගාදී අරමුණු ඇති වෙනවා නම් ඒ රාගාදී අරමුණු ඇති වෙන රූපයේ අසුබේවත් බලන්න නොයා යුතුයි. මේ රූපයේ තියෙන කෙස්ලුම් නියද සම්මස්නහර කියලා මේ වගේ අපි ඒ රාගාදී අරමුණක් ඇති වෙන අරමුණේ ඒ කුණුපු කොටස් ටික බලන්න ගියා කියලා අපිට රාගය දුර වෙලා අසුබ බව එළඹ සිටින්නේ හෝ පිහිටා සිටින්නේ නැහැ. බොහෝ සෙයින්ම කුසල ධර්මයේ දුබල නිසා රාගාදී අරමුණු බලවත් වැඩි නිසා අර අසුබ මානසිකාර්යයත් යටපත් කරගෙන අසුබ සංඥාවත් යටපත් කරගෙන ඒ නිමිත්ත බලවත්ව රාග සහගත සංඥාවල්ම උපදින්න ගන්නවා. ඒ නිසා ඒ වගේ වෙලාවකදී අපි උපායක් කරනවා. ඒ කියන්නේ රාගය දුරු කිරීම සඳහා අසුබ සංඥාව උපදවා ගන්නවා. ඒක මතක් කරන්නේ රාගයේ උපදින අරමුණේ අසුබ සංඥාව උපදවා ගන්නවමයි කියන එකකින් නෙමෙයි. ඒක මතක් කළේ යම් කිසි කෙනෙක් හෝ දෙයක් අරඹය රාගාදී අරමුණක් ඇති වෙන වෙලාවේදී අපි ජීවිතයේ ගත කරනකොට දැක්ක ඊ타ත්ම පිළිකුල් අප්‍රසන්න ස්වභාවයේ සිහි වෙන ඇති වෙන පිළිකුල් නිමිති අපිට ඇති. නිතරම පණුව ගහපෝ හොරි කුෂ්ඨ හැදුණු ඒ වගේම වමනේ අසුචි ආදී පිළිකුල් ස්වභාවය ඇති වෙන නිමිති ඇති. අන්නේ අසුබ සංඥාවක් සිහි කරගන්නවා අපි. ඉස්සෙල්ලාම හොරි කුෂ්ඨ හැදිලා අර කඩුවේ ගන්න වගේ කියලා කියන්නේ කකුල් වල අත් වල හොරි කුෂ්ඨ හැදිච්ච අප්‍රසන්න ස්වභාවයෙන් යුක්ත නැත්තම් තුවාල හැදලා කුණු වෙලා පණුව ගහපු අරමුණු ඒ වගේම ඇස්වලින් කබ තෙරිලා නොයේක විදි දුගත සහගත අරමුණු ඒ වගේම මැරිලා ඉතිංගලා නිල් වෙලා පණුව ගහපු සරව විහිදෙන විදිය අරමුණු ඒ වගේම වමනේ අසුචි ඒ පිටවල් ආදී දැකපු නිමිති අපි ගාව ඇති. අන්නේ නිමිති සිහිපත් කරගන්නවා. ඒ නිමිති සිහිපත් කර ගන්නකොටම පින්වතුනි අර කාමරාග නිමිති භාගයක්ම අත්හැරෙනවා. ඒ නිමිත්ත සිහිපත් කරගෙන ඒ නිමිත්ත හොඳට හිතින් ඔසවල අරගෙන රාග නිමිත්ත ඇතිවෙච්ච රූපයට ආදේශ කරනවා මේකයි තියෙන්නේ නිබඳු දෙයක් නේද මේකයත් මේ ස්වභාවයටපත් වෙන්න පුළුවන් නේද කියලා අර අසුබ නිමිත්ත අරගෙන රාග සහගත අදහස් ඇති කරන්න පුළුවන් රූපෙට ආදේශ කළා බලනවා. ආදේශ කරන. අන්න එතකොට මේ අසුබ සංඥාව මනසින් ඔසවනකොටම අසුබ සංඥාව උපදවනකොටම පින්මුතුනි අන්නර රාගාදී නිමිති බලය අඩු වෙනවා. නැවත නැවත උපායශීලීව තමන් හොඳට යහට පෙරලා මෙහාට පෙරලා අසුබ නිමිත්ත අරගෙන හාත්පසකින් අංග රාගය ඇති වෙන්න පුළුවන් නිමිත්තට ලැබුවාම රාගය අඩු වෙනවා. ඔන්න ඊට පස්සේ ආපහු ආනාපාන සති කමඨහනට එනවා. සති නිමිතිට තියාගෙන හොඳට ආනාපාන සති කමඨහන නැවත වඩනවා. එහෙම වඩනකොට ආපහු හිතහකට යනවා. ආපහු අරගෙන සති නිමිති තියාගෙන කමඨහන වඩනවා. නමුත් හිත ආපහු අර වගේම පෙරලලා අප්‍රිය අමනාප පුද්ගලයෙක් වූ දෙයක් සිහිපත් කරනවා. නැවත හිත අරගෙන කමඨහනේ තබා ගන්න හැදුවට මොන විදිහටවත්ම පවතින්නේ අර අකමැත්තෙන්ම පෙරලගෙන තමන්ගේ සිත යටපත් කරනවා. අර අමනාප ගතියම අමනාප කෙනාම එනවා. ඒ වගේ වෙලාවකදී ආනාපාන සති කමතහන වඩන එක මොහොතකට නතර කරලා මොහොතකට නතර කරලා ඒ අමනාපය දුර වෙන විදිහට නුවණින් මෙනෙහි කට යුතුයි. ඒකට එක එක උපායන් තියෙනවා අපි කලිනුත් කතා කරලා තියෙනවා. ඒ එක එක උපායන් තමන් ගත යුතුයි. අපි කියමු මේ ශරීරේ කන බොන ආහාරයෙන් හැදුණු කේස් ලෝමිය දත් සම්මස්නහර ආදී කුණක කොටස් ටිකක් තියෙනවා. මම පුද්ගලයා කෙනා කියලා තරහ ගන්න කෙස් එක්කද, ලොම් එක්කද, නිය එක්කද කියලා මේ වගේ අරමුණේ අනාත්ම ස්වභාවය ප්‍රකට කරලා මේ द्वේෂය අයින් කරවන්න හදනවා. එහෙම නැත්නම් සසරගත ඥාතිත්වයේ සීපක් කරලා අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සසර එනකොට Tamanට මව් නොවුණු පියා නොවුණු සහෝදර සහෝදරි නොවුණු කෙනෙක් නැහැ කියලා. අනේ අද මම මේ විදිහට තරහ අරගෙන ද්වේෂයෙන් පරිගන්න කටයුතු කරන්නේ ජීවිතයේ සසරේ කවදාම හරි දවසක ඇඟලේ කිරි කළා පෝපු අම්ම වෙන්න ඇති දාදිය මහන්සියෙන් හම්බ කරපු පියා වෙන්න ඇති නේද කියලා ඥාතිත්‍ය හෝ සීකල්ලා තරහ වයින් කරනවා එහෙම නැත්නම් ප්‍රකට මට්ටමේ හොඳම දේ තමයි පටිගය නැවත නැවත ඇති වෙන විදිහට නිමිත්ත මෙනෙහි කරන්නේ අහවලා මට බැන්න නේද අහවලා මට ගැහුවා නේද කියලා තරහව ඇති වෙන නිමිත්ත නැවත නැවත ගන්න එක හිතා මතාම නුවණැති පුරුෂයා තමන්ගේ අභිවෘද්ධිය කැමති සත්පුරුෂයා චිත්ත විසුද්ධියක් චිත්ත පාරිශුද්ධියක් ඇති කර ගැනීමට කැමති අනුපාදා පරිනිර්වාණය සකස් කර ගැනීමට කැමති පුද්ගලයා හිතා මතාම තමන්ගේ හිතම තමන්ව තරහ ගස්සන විදිහට නිමිති ගන්නෙ නැහැ ආවලා ගැහුවා නේද බැන්න නේද මේ විදිහට මට අවඩක් කළා නේද කියන තැනකින් එහෙම හිතන්නේ නැතුව කරපු එකම එක හොඳක් හෝ තියෙනවනම් අන්න ඒක සිහි කරනවා සත්පුරුෂයා අනේ මට මේ විදිහට අවඩක් කළාට මට එදා මේ වතුර උගුර දුන්නානේ මට මේ ගැඩේ කරලා දුන්නානේ කියලා මෛත්‍රී සහගත සිත් උපදින විදිහේ එකම හොඳක් හරි තියෙනවනම් අන්නේ හොඳ සිහිපත් කරලා මෙච්චර නරක කළා මේ හොඳ කළානේ මට කියලා නිමිති ගන්නවා. මෙන්න මේ විදිහට අර අමනාපය අකමැත්ත සිතෙන් අතහැරෙන විදිහට මෛත්‍රී සහගත සිතුවිලි Taman තුල උපදින විදිහට නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට Tamanට තේරුණාම Taman ආපු ඒ කාරණාව දැන් සිද්ධ වුණා. ඒ කියන්නේ ඒ අමනාපය අතහැර ගන්න විදිහටයි කලේ. දැන් මේ මෛත්‍රී මිනේ මානසිකාරයෙන් මේ අකමැත්ත අතහැරුණා කියලා දැනගත්තාම ආපහු හිතට එනවා. ආපහු පූර්ව නිමිත්තට එන්නේ යුතුයි. ආපහු සති නිමිත්ත සීබෙන හිත තබාගෙන සිහියෙන් ආනාපාන සතිය වඩනවා. එහෙම කරන්න හැදුවට කරන්නම බෑ හොද්දටම නිදිමතයි අමාරුයි අපහසුයි ඒ වගේ වෙලාවකදී මොකද කරන්නේ ඒ කමඨහන ඒත් හිත නැමෙන්න ආනාපාන සති කමඨහන වඩන්න හැදුවා. එහෙම නැත්නම් මේ විදිහට හිත එක තැනක පිහිටලා මෛත්‍රී කමඨහන හෝ එක දිගට කමඨහනක් වඩන්න හැදුවා. දැන් ඒ පාර හුත්තටම තීන මිත්තේ හිතේ මැලිකමයි හිත කමඨහනට බහැලෙන්නේ නැහැ. කය කයත් මැලි හිතත් මැලි දෙකම මැලි. ඒ හින්දා මොකද කරන්නේ මොහොතකට ඔන්න දැන් එහෙම දැන්නකොට ටිකක් නතර කළා. නතර කළා මොකද කරන්නේ හොඳට මූණ ටිකක් හොද ගන්නවා. තමන් ඉන්නේ ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරලා ටිකක් සක්මන් කරනවා. සක්මන් කරලා නිදිබර ගතිය, කම්මැලි ගතිය අඩු වෙන විදිහට කය ඒ කයේ ඉරියව්ව මාරු කරලා නීවරණ ධර්මයන් අඩු වෙන විදිහට තීන මිද්‍ය අඩු වෙන විදිහට පොඩ්ඩක් කටයුතු කරනවා. ඒ වගේම ආහාර පාන ගන්නකොට උනත් බත්මත්යේ ඇති වෙන විදිහට බඩ පිරෙන්නම ආහාර ගන්නෙ නැහැ. එහෙමත් කමඨහන වඩා ගන්න උදව් කරගන්නවා. ඒ විදිහට කයේ මැලිගතිය දුරු කරනවා වගේම හිතේ තියෙන ලීනත්වය දුරු කර ගැනීම සඳහා හිතෙන් චෛතසික වීර්ය ඇති කර ගැනීම සඳහා ජාති ජරා ව්‍යාධි කියලා එතකොට සසරේ ඉපදීම ඒගාගේ මහලු බව මරණය ආදී දුකෙන් Taman නොමිදුණු කමත් තාම මේ දුක අනු යන සසරේ ඉන්න කමත් මේ බුද්ධෝත්පාද කාලේ ලැබුණු වෙලාවේ කොහොම හරි අජරාමර නිර්වාණ ධාතු Taman සාක්ෂාත් කරගන්න විරවීර්ය කරගත යුතු බවත් Taman උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම අතීතයේ විඳ දුක් අනාගතයේ විඳින්න වෙන දුක් සසරේ හිටියොත් ඒ වගේම සතර අපායේ කොච්චර දුක් විඳලා ඇද්ද සතර ඉති තව කොච්චර දුක් විඳින්න වෙයිද කියන එකත් මේ විදිහට නැවත නැවත හිතෙන් මෙනෙහි කළා හිතට වීර්ය අරගෙන දෙන්නට ඕනේ. එහෙම Tamanට නොපෙනේ නම් Tamante පෙනෙන වටපිටාවෙන් අද මේ මොහොත වෙනකොට මේ කාලේ වෙනකොට රෝහල් වල මොන මොන විදිහේ රෝග ආබාධයන්ට පත් වෙලා මොන තරම් ජනකායක් මේ රටේ මේ ලෝකේ රෝහල් වල ඇද්ද සසරේ ඉන්නවනම් ওই ඕනම විදිහේ රෝගයක් හැදෙන්න පුළුවන් රෝගයකට ගොදුරු වෙන්න පුළුවන් පසුබිමක නේද මම තාම ඉන්නේ. තාම ඒකෙන් මිදිලා නැහැ. අනේ ඒකෙන් මිදීම සඳහා විරවීර්යයකට යුතුයනේ කියලා හෝ හිත උත්සාහවත් කට යුතුයි. අද මේ මොහොත වෙනකොට මේ දැන් මේ අවස්ථාව වෙනකොට මේ රටේ මේ ලෝකේ මොන මොන විදිහේ ආකාරවලට මැරිච්ච අය ඇද්ද ඒ ඕනම විදිහේ ක්‍රමයකට ආකාරයකට මැරෙන්න පුළුවන් කමක තාම තමන් ඉන්නව නේද තමන් ඒකෙ මිදලා නෑ නේද කියලා තමන්ට හොඳට ඒ බව මෙනෙහි කරන්න පුළුවන් අද මේ දැන් මේ මොහොත වෙනකොට ධම්ම දරුවෝ මැරිලා අඬන අම්මලා අම්මලා මැරිලා අඬන දරුවෝ තාත්තලා මැරිලා අඬන පුතු පුතු මැරිලා අඬන තාත්තලා කොච්චර ඇද්ද ඒ ඕන විදිහක Tamanට ඥාති දේශය නිසා අඬන්න පුළුවන් කමක Taman ඉන්නවා Taman ඒකෙන් මිදෙලා නෑ නේද කියලා මේ සඳහා මේ අවස්ථාව ලැබුණේකින් බේරලා යන්න මේ දුකෙන් වීරියකට යුතුයි කියලා චෛතසික වීරිය හිතේ වීරිය ඇති වෙන සඳහා ඉඳ ලැබෙන විදිහට ටික ටික හෝ මෙනෙහි කට යුතුයි මේ විදිහට කායික චෛසික වීරිය ඇති වෙන විදිහට හොඳට මෙනෙහි කරනකොට Tamanට තේරෙනවා දැන් හිතේ නැලි ගතියත්, කයේ නැලි ගතියත් දැන් අඩුයි. තීන මිද්ද ස්වභාවය අඩුයි කියලා දැක්කහම අන්න අර කමඨහනට තමන් කලින් වඩපු ආනාපාන සති කමඨහනක ඉඳලා අරමුණු විදර්ශනා කරන විදර්ශනා කරමින් කමඨහන වඩන ආකාරයට ආපහු වෙනවා. ඒ විදිහට කරනකොට හිතේ හිතේ විසිරුණුකම තියෙනවා තාම. ඒ වගේ වෙලාවකදී වඩාත් හොඳට මේ හිත නොයේ බාහිර අරමුණු වලක දුවනවා නෑ දුවන්න දෙන්නේ නෑ කියලා ආපහු හොඳට සති නිමිත්තට ගන්නවා. ආපහු හිත අහකට යනවා ආපහු ගන්නවා. මේ විදිහට කරනකොට කෙසේද කෙසේද යන විමුති විචිකිච්ඡාතියේ ඒ විචිකිච්ඡා ධර්මයන් දුරු කිරීම පිණිස හිමීන් නුවණින් චතුරාර්ය සත්‍ය මෙනෙහි කරනවා. ඒ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරනකොටත් හොඳට පටිච්චසමුපාදාදී ධර්මයන් Tamanට පුළුවන් ආකාරයකට අපි කියමු කනබුන ආහාරයෙන් හැදුණු රූපය කනබුන ආහාරයෙන් හැදුණු රූපයත් ඒ කය ඇසුරු කරගෙන පෙර අවිද්‍යා කර්මයට හටගත් හෝ චිත්තචෛසික ටිකක් තියෙන තැනක මේ නාම රූප දෙක නොදන්න නිසා පුද්ගල භාවය ඇති කරගෙන මේ සියලු දුක් විඳිනව නේද? කියලා එතකොට මෙතන මේ නාම රූප ධර්මයන් තියෙන තැනක පුද්ගල භාවයක් ඇති කරගෙන ජරා මරණ දුක් ඇති කරගන්න ආකාරයේ කලින් ඉගෙනගෙන තියෙන ආකාරයකට මෙනෙහි කරනවා. එහෙම නැතිනම් Tamanට මේ රූපය කියන එක සතර මහා ධාතයෙන් යුක්තයි කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ වගේම වේදනා සංඥා චේතනා ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැතිනකොට නැති වෙනවා. යම්ම දැනගැනලක් තියෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගෙන ඒක නැති වෙනවා කියලා මේ ආකාරයකට විදර්ශනාවට ටික ටික නඹුරු කරනවා නුවණින් බලනවා. එහෙන් බලනකොටත් පුද්ගලයෙක් සත්‍යයක් ඉන්නවා කියලා කෙසේද කෙසේද යන තමන්ට විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක අතිය දුර වෙනවා. එතකොට එහෙම නැතිනම් බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා දේශනා කළ අහගත්ත පමණකින් මේ ලෝකය කියන එක තමන් තුල පිහිටි ධර්මයක් කියන ආකාරය තේරෙන විදිහට හොඳට නුවණින් ටිකක් මෙනෙහි කරනකොට විචිකිච්ඡා ස්වභාවය දුර ඒ විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා එකක් හෝ දැක්කොත් ඒක දුරු කරන්න කටයුතු කළා ආපහු මූලික කමඨහන්ට එනවා. ආයෙත් කමඨහනක් වඩනකොට තමන් කෙරෙහි ආන් අර ආවර්ණීය ධර්මයෙන් එකක් හරි තියෙනවා දැක්කොත් ඒක දුරු කළා ආපහු කමඨහන්ට එනවා. මේ වගේ උදේ ඉඳන් හවස වෙනකන් දවල් කල ඉඳගනමින් සක්මනමින් නීවර ධර්මෙන් දුරු කරන්න විශේෂනවා. රාත්‍රියේ කාලෙදිත් පෙන්වන්නේ ප්‍රථම යාමේදිත් ඉඳගනමින් සක්මනමින් මේ විදිහට නීවර ධර්මයන් දුරු කරන්න විහෙසෙනවා මධ්‍යම යාමේදී දා හොඳට සිහි ඒ නුවණින් නැගිටිනවා කියන සංඥාව ඇති කරගෙන හාන්සි වෙලා පස්චිම යාමේදී ආපහු උදේ කලත් නැගිටලා මේ වගේ ඉඳගනමින් සක්මනෙමින් නීවරණ ධර්මයන්ගෙන් හිත පුරුදු කරගන්න උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට ඒ මං ආනාපාන සතිය කිව්වා වගේම ඔබ සමහර විටක මෛත්‍රී කමඨහන ගන්න. එක තැනක ඉඳගෙන සති නිමිති හිත තියාගෙන හොඳට මෛත්‍රී කමඨහන වඩනවා. ඒ කමඨහන වඩ වඩා ඉන්නකොට කාමච්ඡන්දය එනවා. ඒ කමඨහන නතර කරලා කාමච්ඡන්දය දුරු කරන්න බලලා ආපහු කමඨහන වඩනවා. ආපහු එම කර කර ඉන්නකොට ව්‍යාපාදේ තරහව අකමැත් වෙනවා. අකමැත්ත තමන්ගේ సంతානයේ තියෙනවා කියලා දුර වෙනකොට දකිනකොට ඒ අකමැත්ත අතහැරලා ආයෙත් කමඨාන් වෙනවා. එහෙම වඩ වඩා මෛත්‍රී කමඨාන කර කර ඉන්නකොට තීන විද්‍යේ තියෙනවා. නිදිබර ගතිය තියෙනවා කියලා තේරෙනවා. ඒක දුරු කරන්න කටයුතු කළා උත්සාහවත් වෙලා ඒක දුරු වුණාම ආපහු අර මෛත්‍රී කමඨාන තේනවා. ඊට පස්සේ හිතේ හිතේ විසිරුණුකම තියෙනකොට ඒක දුරු වෙන විදිහට හිත විසිරෙන්නේ නැති විදිහට කමටහනට හොඳට හිත දැඩි කළා තද කළා හිත තබා ගන්නවා සිහිය තබා ගන්නවා මේ විදිහට විචිකිච්ඡාව කෙසේද කෙසේද විමුති යනකොට සත්‍ය පුද්ගලයේ ඇති වුණා නෙමෙයි මේ වගේ අවිද්‍යා කර්මයට හටගත් විපාක ටිකකට කෙලෙස් ටික යෙදුන හින්දා මේ වගේ පුද්ගල භාවය ඇති වෙලා නේද තියෙන්නේ කියලා ඒ ඥාන දර්ශනය තමන් තුළ උපදින විදිහට තථාගතයන් වහන්සේ පෙන්වපු ඒ ධර්මයේ කෙරෙහි කෙසේද කෙසේද විමුති නොහිටින විදිහට පටිසම්පාදාදී අහගත ධර්මයන් නුවණින් මෙනෙහි කළා නැත්නම් විදර්ශනා කළා විචිකිච්ඡාව දුරු කරනවා කළා ආයතර මෛත්‍රිකමට හන්දෙනවා ඒ වගේ කෙනා කෙනා කුමන හෝ සමාධිය පිණිස පවතින එක කමටහනක් ගන්නවා ඒ කමටහනට හාත්පසින් පරිවාරයක් හැටියට තබා ගන්නවා නීවරණ ධර්ම දුරු වෙන විදිහට කමටහන වඩනවා ඒ ඒ නීවරණ ධර්ම දුරු වෙනකොට ඒ ඒ නීවරණ ධර්මයේ දුරු වෙන විදිහට එතෙන්ට පැමිණිලා ඒ අරමුණ ගාවට ගියා බැලුවා ඒ නීවරණ ධර්ම අඩු කෙරුවා තමන්ගේ ප්‍රකෘති කමටහනට ආවා මේ විදිහට කමටහන වඩනකොට වඩනකොට යම් වෙලාවක ඔබට අනුක්‍රමයෙන් ගිහිල්ලා ටික දවසක් කරනකොට මේ සති නිමිත්ත හොඳට හිත පිහිටා හිටින්න පුළුවන් බාහිර පංචා පංචායතන යනුව හිත නැමෙන්නෙම නැතුව සති නිමිත්ත තුල ආනාපාන සතිය තුල කමඨහන තුල හිත හොඳට තියාගන්න පුළුවනි අන්න ඒ ලක්ෂණයෙන් දකින්න ඔබේ හිත නීවරණ ධර්මයන්ගෙන් බොහෝ සෙයින් ඈත් වෙලා දුර වෙලා උපචාර මට්ටමේ සමාධියකින් යුක්තයි හිතේ තියෙන නීවරණ ධර්මයන් දුර වෙලා ධර්මයන් නිසා එන අපි අපිරිසුදුකම දැන් සෑහෙන මට්ටමකට දුර්ලා චිත්ත පාරිශුද්ධියක් ඇවිල්ලා හොඳට මෙනෙහි කරන අරමුණක තියෙන නාම රූපයන් වෙන් කළ පුද්ගල භාවයේ දුර වෙන විදිහට දකින්න පුළුවන් මට්ටමේ චිත්තය පිරිසිදු භාවයක් චිතේ විනිවිද ස්වභාවයක් Taman තුල ඇති වෙලා තියෙනවා කියලා දකින්න දකින්න ඔබට පුළුවන්. ඔබ චිත්ත විසුද්ධිය හඳුනාගත යුත්තේ විදිහට ඒ වගේම Tamanට සති නිමිත්තේ හිත තියාගෙන කමටහනක ඉන්න පුළුවන් නම් බාහිර පංචායතනෙට හිත නැමෙන්නෙම නැතුව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා මහා භූතයන්ගෙන් හටගත්තු උපාදාය රූපයන්ට මහා භූතයන්ට සතර මහා ධාතුව පැත්තට හිත නැමෙන්නේ නැතුව ඔබට පවත්වන්න පුළුවන් නම් ඔබට තදංග වශයෙන් ධ්‍යාන මට්ටමක් ඉපදිලා තියෙනවා තදංග වශයෙන් උපචාර සමාධි මට්ටමක් ඉපදිලා තියෙනවා ඒ වගේම විදර්ශනා කරන අරමුණක කෙලෙස් දුරු කළා. ඒ පවතින ඇත්ත දකින්න තරම් චිත්ත සමාධියක් චිත්ත පාරිශුද්ධියක් ඇතිවලා තියෙනවා කියලා දකින්න මෙන්න මේ මට්ටමට ගත්තාම චිත්ත විසුද්ධිය ඇතිවලා තියෙනවා කියලා ඔබ දැනගෙන තියෙන්නට ඕනේ දැනගන්නට ඕනේ. ඔන්න ওই විදිහටයි චිත්ත විසුද්ධිය අපි ඇති කරගන්නේ ditthi විසුද්ධිය සඳහා. ඒ කියන්නේ ඊගාව තියෙන පවතින ධර්මයන් විනවිද දකින්න අවශ්‍ය සිතේ පැහැදීම අඳුර දුරු කළ සිතේ පැහැදීම ඇති කරගන්න මට්ටම මෙන්න මේකයි කියලා දැනගෙන තියෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට චිත්ත විසුද්ධියක් ඇති කරගන්න ඒ ඒ කමඨහනක පිළිහිටලා උදේ ඉඳන් හවස වෙනකන් ආවර්ණීය ධර්මයන්ගෙන් තමන්ගේ මනස වැහෙන්නේ නැති විදිහට කමඨහන ආවරණය කරගෙන ඉන්නට ඕනේ. ඒ විදිහට උපායශීලීව කළා චිත්තවිසුද්ධිය ඇති කරගන්න හැම දිනම උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ඒ චිත්තවිසුද්ධිය ඔබට අරමුණක් මෙනෙහි කරනකොට මෙනෙහි කරන අරමුණක තියෙන යථා භූත ස්වභාවය දකින්ද පුද්ගල භාවය ඒ වගේම ditthිය සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටි දුරු වෙන ඒ නාම රූපයන් දකින්න හොඳටම ප්‍රමාණවත් චිත්ත සමාධියක් ඔබ තුල ඉපදිලා තියෙනවා කියලත් ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඒ තමයි Taman සිහි කරන කමඨහණෙන් දුවන්නතෝ කමඨහණේට හිත තියාගන්න පුළුවන්. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පංචායතනට හිත නැඹුරු නොකර මනස තුලම කමඨහණම තුලම පවත්වන්න පුළුවන් ගතිය දකින්න චිත්ත විසුද්ධිය ඇතිලා තියෙන මානසික මට්ටමක් හැටියට. හොඳයි එහෙනම් අපි ඊගාව සතියේදී ditthi visuddhiya කියන්නේ මොකක්ද ඒ සඳහා කුමක් කටයුතුද කියන කාරණාව මෙනෙහි කරලා බලමු එතෙක් අද දවස තුලින් අද දවසේ මේ ජීව දේශනාව තුලින් ජනිත වෙච්ච කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු විශේෂයෙන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් මේ පින් උතුම් විවල් දරෝ රැකලා ආදිස්ථානට අධිග්‍රහිත වූත් ශාසන මාම කිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වූත්වා දිව්‍යයන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය ප්‍රතන බෝධිකෙන් උතුම් වන සනසෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සුවම් පදං ඒ වගේම මේ විසුද්ධි ධර්ම